මේ දේශනා පොත්තා වදාළ පින්වත් ස්වාමින් වහන්සේ මහනුවර දෙකන අමුකොටේ ශ්‍රී සුගත තපෝවනයේහි ප්‍රධාන අනුශාසක පූජනීය ඉල්වානේ ආනන්ද පින්වත් ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි වූ අති උදාරතර ලෝක ශාසනික මෙහෙවරයන්හි නිරතවන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවන සම්පත්තියම සැලසේවා සාදු සාදු සාදු ලෝභය, දේශය, මෝහය දුරු කරලා නැති පුතජන සියලු සත්‍යයන්ට මේ අනතුර තිබෙනවා. සෝවාන් මාර්ගඵලයකටපත් වුණ ආර්ය ශ්‍රාවකයාගේ සිට ඉහළ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා සම්පූර්ණයෙන්ම දුගතිය තුලින් මිදුණාය. කිසි දිනයක දුගතියකට වැටෙන්නේ නැහැ. මේ සෝවාන් මාර්ගඵලයේ මෙහා පැත්තේ ඉන්න ඒ පු탁ජන සියලු දෙනාට මේ අනුතර තිබෙනවා. ඒ නිසා අපට රැකවරණයක් අවශ්‍යයි. ඒ රැකවරණය අපට සලස ගන්න පුළුවන් වෙන්නේ මේ තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මයේ තුලින්මයි. අද අප මාත්‍රකා කලේ අංගුත්තර නිකායේ සඳහන් වෙන නාථකරණ ධර්ම ඉගැන්වෙන සූත්‍ර දේශනාව නාථ කියන වචනේ තේරුම රැකවරණයක් සැලසෙන කියන අර්ථය අනාථ කියන්නේ රැකවරණයක් නැහැ කියන අර්ථය අපිට මේ අනාථ කියන වචනය දුරු පුරුදු වචනයක් දෙමව්පියන්ගේ ආරක්ෂාවෙන් මිදලා සිටින දරුවන් සිටින තැනට අපි කියනවා අනාථ ළමා නිවාසය කියලා. ස්වභාවික විපතක් නිසා අවතැන් වුණ පිරිසවත් අපි හඳුන්වනවා අනාථ පිරිස කියලා. ඒකට යම් පරිත්‍යාගයක් කරන නම් අපි අනාථාධාර කියලා ඒවා හඳුන්වනවා. එයින් අපට පැහැදිලි වෙන අර්ථයක් තියෙනවා. ඥානාත කියන වචනයට ඒ අනාරක්ෂිත රැකවරණයක් නැති කියන අර්ථය ගෙන දෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවෙන් අපට උගන්වන්නේ අනාථ වන්න එපා කියලා. සුරක්ෂිත වන්න කියලා. සනාතා භික්ඛවේ මා අනාථා. මහණෙනි සනාත වව් සුරක්ෂිත වව් අනාථ නොවව්. අනාරක්ෂිත නොවන්න ඒ කුණක් නිසාද දුක්ඛං භික්ඛවේ අනාතෝ විහෙරති අනාථයා මේ සසර දුකසේ වාසය කරනවා මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ තුල අපි සනාත පුද්ගලයන් වන්නට කෙසේ කටයුතු කළ යුතුද කියන එක මේ තථාගතයන් වහන්සේගේ දේශනාවෙන් ඉගෙන ගත යුතුමයි. එසේ ඉගෙන ගත යුතුයි කියා අප සඳහන් කළේ බුදුරජාණන් වහන්සේගේම දේශනාව තුළින් පැහැදිලි වන ආකාරයට මේ සසර ජීවිතයේ තිබෙන භයානකකම නිසාම ඒ පිළිබඳව තේරුම් ගන්නට අපි කරුණු දෙකක් තුනක් සිහිපත් කරගනිමු. මනුස්ස ජීවිතයක් ලබනවා කියන එක අතිශයින්ම දුර්ලභ කාරණයක් බව නිරන්තරයෙන්ම බණහන ඔබට අපට කාටත් බොහොම සුලභව ඒ කාරණාව අහන්නට ලැබෙනවා. අතිශයින්ම දුර්ලභයි මේ මනුස්ස ජීවිතය. බුදුරජාණන් වහන්සේගේ උපමාවක් සිහි කළොත් කනකස් බේවා වියසිදුරෙන් අහස බලනවා කියන මේ සිද්ධිය යම් දිනක සිදු විය හැකිය ඊටත් වඩා දුෂ්කරයි මනුෂ්‍ය ජීවිතයකට එන එක සුගතියකට එන එක අවුරුදු 100කට වරක් ගොඩට එන මොහොතේ වාසය කරන මේ කනකස් බෑවා එහාට මෙහාට පැද්දි පැද්දී තිබෙන වේග හේතු දුරේ යම් දවසක අහස බලයි. ඒත් අතිශයම දුෂ්කර සිදුවීමක් එවැනි උපමාවක් බුදුරජාණන් වහන්සේ ගත්තේ මේ සුගතිගාමි වීමේ තිබෙන දුර්ලභ බවම පෙන්වන්නට. ඒ වගේම දිනක් නිය උඩට පස් එකක් අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි මේ නිය උඩ තියෙන පස්තික වගේ සුගතියට එන පිරිස මහ පොළවේ තියෙන පස්තික වගේ තමයි දුගතියට යන පිරිස මේ උපමා දෙකම ප්‍රමාණවත් වෙනවා මේ සංසාර ජීවිතේ සුගතිය මොනතරම් දුර්ලභද කියන කාරණේ තේරුම් ගන්න. මේ කාරණාව ශ්‍රවණය කරනකොට එක කාරණයකින් අපිට සතුටු වෙන්න පුළුවන්. ඒ කුමක්ද? මෙහෙම ස්වභාවයක් තිබෙන මේ සසර ජීවිතේ අපි හැමෝම සුගතියකට පැමිණ තිබෙනවා. මනුස්ස ආත්ම භාවය ලබාගෙන තිබෙනවා. මේ මනුස්ස ආත්ම භාවය ලැබුණෙම පෙර පුණ්‍ය මහිමේටමයි ඒ දුර්ලභව ලැබෙන අවස්ථාව අපට ලැබිලා තිබෙනවා. එහෙම ලැබුණයි කියලා අවුරුදු 3400ක් අපේ ජීවත් වෙනට අවස්ථාවක් නැහැ. බොහෝම කෙටි කාලයක් තමයි මේ මනුස්ස ජීවිතය තුළ අපට ජීවත් වෙන්න ලැබිලා තියෙන්නේ. එන්නේ එන්නම ආයුෂ වැඩි වෙනවා නොවේයි අඩු වෙයිමයි සිදු වෙලා තිබෙන්නේ. අවුරුදු 100ක් එහා ජීවත් වෙන්නට කලාතුරකින් කෙනෙකුට ලැබෙනවා මිසක් බහුලව ලැබෙන්නේ නැහැ. ඒ තුලිනුත් අපි තේරුම් ගන්න ඕනේ මේ ලබාගත් ජීවිතයේ ආයුෂයත් අපිට බොහොම කෙටි. අප්‍රමායෝ මනුස්සානම්. මිනිසුන්ට ආයුෂ බොහොම ස්වල්පයි. එනිසායි අපි අප්‍රමාදී විය යුත්තේ. මෙන්න මේ වගේ ස්වභාවයක් තිබෙන සසර ගමනකයි අපි යන්නේ. කැමති වුණත් නොවුණත් සම්පූර්ණයෙන් කෙලෙස් ඉඳගන්නට නොහැකි වුණොත් අපි නැවත උපදිනවාමයි. ඉපදුණොත් ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දෝමනස්ස කියන මේ සියලු දුක් විඳින්නට වෙනවා. මේ විදිහට නැවත නැවතත් ඉපදමින් මැරමින් යම් දවසක සම්පූර්ණම තෘෂ්ණාවක් ඡය කරයිද ඒ තාක් මේ ධර්මතාවයට මොහොන දෙන්නටම වෙනවා මෙන්න මේ කාරණාව මුලින් සිහිපත් කළේ අද අප මාතෘකාවේ තබාගෙන පැහැදිලි කරන්න බලාපොරොත්තු වන මේ නාථකරණ සූත්‍ර දේශනාවේ අන්තර්ගතය අපට මොනතරම් වටිනවද කියලා තේරුම් ගන්නට මේ සූත්‍ර දේශනාවේ අපට රැකවරණයක් සලසගන්න අනුශාසනාවක් බුදුරජාණන් වහන්සේ කරලා තියෙනවා. දුගතිය වළක්වගෙන සුගතිය සලසගෙන නිවන සලසා ගන්නට මේ දේශනාවෙන් අපට හැදිරි කරනවා. මේ පළමුවෙන්ම තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඉද වික්ඛවේ වික්ඛු සීලවා හෝති මහණෙනි මේ ශාසනයේ භික්ෂුව සිල්වත් වෙනවය සීලෙන් යුක්ත වීම නාත කරන ධර්මවල පළවෙනිම කාරණය කරුණු 10ක් මෙහි විස්තර වෙනවා පළමු කාරණය තමයි සීලෙන් යුක්ත වීම. උපසපන් විසුණු වහන්සේලා උපසම්පදා සීලයෙන් නැත්නම් ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් සිල්වත් වීම. ගිහි පින්වතුන් පංච සීලෙන් සිල්වත් වීම. මේ සීලය ආරක්ෂා කිරීමේදී අපිට ඉතාමත් වැදගත් කාරණාවක් බුදුරජාන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී පෙන්වනවා අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි සමාදාය සික්කති සික්ඛාපදේසු උඩා වරදේද ගිය දක්නාසුළු වාසය කිරීම අන සීලය ආරක්ෂා කිරීමට තාමත්ම ප්‍රයෝජනවත් වූ කාරණාවක් මේ සිල් විඳින්නට බියක් ඇති කර ගැනීම සිල් ආරක්ෂා කිරීමට උපකාරයක්. ඒ කුඩා වරදේද බියක් දකින කෙනා ලොකු වරදක් කරන්නට ඉදිරිපත් වෙන්නේ නැහැ. කුඩා කාලයේ සිට කුඩා කුඩා සතුන් මරන්නට හුරු වුණොත් පාටේ දරුවා ලොකුමාත් වුණාම ලොකු සතෙක් වුණත් ඝාතනය කරන්නට බියක් ඇති නොවෙන්නට පුළුවන්. මේ අපි පුරුදු වුණොත් උකුණා ගැන වුණත් මකුණා ගැන වුණත් මේ වගේ මඳුරුවා ගැන වුණත් මේ කුඩාම සතාගේ සිට මේ ප්‍රාණඝාතයේ පිළිබඳව මේ බියක් ඇති කරගත්තොත් මේ සත්ව ඝාතනය පිළිබඳව අපිට පළවෙනි ශික්ෂාපදේ රකින්නට මහ උපකාරයක් ප්‍රාණඝාතය කියන එක ආයස අඩු කරගන්න හේතු වෙන අකුසල කර්මයක්. ඉතින් මේ ශික්ෂාපද පහම පිළිබඳව එහෙම අපි විපාක පිළිබඳව සලකලා. ඒ වගේම දුගතියට වැටුනොත් විඳින්න තියෙන දුක්ඛ ස්වභාවය ගැන හිතලා. සමාජයෙන් එන නිന്ദා අපහාස ගැන හිතලා. මේ සීලය ආරක්ෂා කරන්නට අපි උත්සාහවත් වෙන්නට ඕනේ. එහෙම සීලයකින් යුක්ත වුණොත් ඒක දුගතිය වලකින සුගතිය සැලසෙන නිවනට මඟ සැලසෙන කාරණාවක් නාත ධර්මයක් හැටියට මේ සූත්‍ර දේශනාවේ පැහැදිලිව තථාගතයන් වහන්සේ අපට දේශනා කළා. ඊළඟ දෙවනි නාත ධර්මය විස්තර කරනවා තථාගතයන් වහන්සේ පුනච්ච පරම් භික්ඛවේ භික්ඛු බහුසුතෝ හෝති බහුසුත භාවය බහුසුත භාවය කියන එක මේ නිවන් මඟ තුල ඉතාමත් ප්‍රයෝජනවත් තථාගතයන් වහන්සේ මේ ධර්මය මුල මැද අග මේ තන් තුනෙහිම මනාව දේශනා කළා ආදි කල්යාණ මජ්ජේ කල්යාණා පරියෝෂ කල්යාණා මුල මැද අග යහපත් තථාගත දේශනාව මේ තුන් තන්හිම යහපත් වූ මේ තථාගත ධර්මය යම් කෙනෙක් බොහෝසේ අසයිද ඒ වගේම ඒ ධර්මයේ අසමින් ඒ ධර්ම කාරණා පිළිබඳව දැනුම රැස් කරයිද අන්න එකට අපි කියනවා බහුශ්‍රත භාවය කියලා. ඒ බහුශ්‍රත භාවය තවදුරටත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. බෞද්ධයා කියලා කියන්නේ කවුද? බෞද්ධ භාවය කියලා කියන්නේ කුමක්ද කියන කාරණය මේ විස්තරයෙන් අපට තවදුරටත් ඉගෙන ගන්න පුළුවන්. බෞද්ධයාගේ ස්වභාවය පෙන්වන සුත්තා හොඳට ධර්මය අහන කෙනෙක්. ඒ වගේම දතා ධාරණය කරන කෙනෙක්. අහන බණ මතක තබා ගන්නවා. වචසා ಪರಿචිතා වචනයෙන් පුරුදු කරන කෙනෙක්. මනසානුපෙක්කිතා මනසින් මෙනෙහි කරනවා සුපටිවිද්ධා ධර්මයේ දකිනවා. ධර්මයේ දැකීම සඳහා මුල් ආර්ණාතික ප්‍රයෝජනවත් වෙනවා. සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා මෙන්න මේ ලක්ෂණයෙන් යුක්ත කෙනාට තමයි බහුසුතයා කියලා කියන්නේ. මේ බහුසුත භාවය නාකකරණයක්. මේ සසර සුරක්ෂිත වෙන්නට හේතු වන කාරණයක්. අනාථ නොවෙන්නට හේතු වන කාරණයක්. ඒ නිසා අපට මේ ලැබෙන හැම අවස්ථාවකදීම මේ සතාගත ධර්මීය ශ්‍රවණය කරමින් නැවත නැවතත් ශ්‍රවණය කරමින් සමාගයේ ශක්ති ප්‍රමාණය ධාරණය කරමින් ඒ වගේම ඒවා හුරු පුරුදු කරමින් ඒ වගේම නුවණින් ඒ ධර්මයේ මෙනෙහි කරමින් ධර්මාභෝධයට මඟ සලසාගත යුතුයි ඒක බහුශ්‍රත භාවයෙන් ලැබෙන ප්‍රතිඵලයක් අපට. මෙන්න මේ කියපු සාමේ නාත ධර්මය ජීවිතය තුළ පුරුදු කරගෙන කටයුතු කිරීම දෙලවම යහපත සිද්ධ වෙනවා. ඊළඟ තුන්වෙනි නාත ධර්මයේ බුදුහාමුදුරුවෝ පෙන්වනවා පුණච්ච පරම් වික්‍රේ වික්ඛු කල්යාණ මිත්‍රෝ හෝති. කල්යාණ සහයෝ, කල්යාණ සම්පවංකෝ. කල්යාණ මිත්‍රයෙක් වීමයි. තමා තුළ කල්යාණ ධර්මය පිහිටුවා ගැනීම එපමණක් නොවේ කල්යාණ මිත්‍ර ආශ්‍රය කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්නට කැමති වීම කල්යාණ මිත්‍රයන්ට නැමුණ කෙනෙක් වෙනවා මේ නාත ධර්මයේ පිහිටන කෙනා. ඕ හැම වෙලාවෙම කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය ප්‍රිය කරනවා. සමහර දිනාට කල්යාණ මිත්‍ර ආශ්‍රය ප්‍රිය නැහැ. පාප මිත්‍රයන්ගේ ආශ්‍රය ප්‍රියයි. අන්න අනාථ ධර්මයයි. සනාත ධර්මයක් වෙන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුල පිහිටීම. කල්යාණ මිත්‍රයාගේ ආශ්‍රය නිසාම ඔබට දුගතිය වැළකීලා සුගතිය සලසගෙන නිවන් මාර්ග කටයුතු කරන්න ලැබෙනවා. ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට කළ ප්‍රකාශනය බලන්න. භාග්‍යතුන් වහන්සේ මේ ශාසනය පවතින්නේ මේ ශාසනය අඩක් පවතින්නේ කල්යාණ මිත්‍රයන් නිසා. එහෙම ආනන්ද හාමුදුරුව සඳහන් කළාම බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට දේශනා කළේ ආනන්ද එහෙම කියන්නට එපා. මේ මුළු ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍රයන් නිසා කියලා. මේ කල්යාණ මිත්‍රත්වයේ තියෙන වටිනාකම ඒ කාරණේම අපිට වැටහෙනවා. මේ කල්යාණ මිත්‍රයා කියන්නේ කවුද කියන කාරණාවත් අපි පැහැදිලි කරගත යුතු වෙනවා. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන බුදුහාමුදුරුවෝ මේ කල්යාණ මිත්‍රයා උදා දරුවෙක් වෙන්නටත් පුළුවන්. ධාරාවා උද්ද සීලිනෝ බුද්ධාවා උද්ද සීලී සද්ධා සම්පන්නෝ සීල සම්පන්නෝ ඡාග සම්පන්නෝ පඤ්ඤා සම්පන්නෝ දරුවෙක් වැඩිහිටියෙක් වගේ. ඉතින් වැඩිහිටියා වැඩිහිටි ස්වභාවයෙන් ශ්‍රද්ධා සම්පන්නව සීල සම්පන්නව ත්‍යාග සම්පන්නව ප්‍රඥා සම්පන්නව යම් කෙනෙක් ශ්‍රද්ධාවෙන් සීලෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් යුක්තව සිටිනවා නම් ඔහු කල්යාණ මිත්‍රයෙක්. වයස් ભેදයක් නැහැ. උදා දරුවෙක් වුණත් මේ ගුණේ පිළිපිටා කටයුතු කළොත් ඒ දරුවත් හොඳ කල්යාණ මිත්‍රයෙක්. සමහර අවස්ථා තිබෙනවා වැඩිහිටියන්ට වඩා මේ දරුවන් තුළ මේ ගුණේ පිහිටලා තියෙනවා. ඒ දරුවන් සමහර අවස්ථාවලදී වැඩිහිටියන්ට වැඩිහිටියන්ට ආදර්ශමත් වෙනවා. ඒකේ දරුවා හොඳ කල්යාණ මිත්‍රයෙක්. මේ ගුණය තිබෙන කෙනෙක්ව ආශ්‍රය කළොත් අප තුලත් ඒ සද්ධා සීරචාග පඤ්ඤා වැඩෙනවා. සද්ධා සම්පන්නානං සද්ධා සම්පදං අනුසිටති. සද්ධාවන්තේ කාශ්‍රය කළොත් ඒ සද්ධාවන්තයාගේ සද්ධාවට අනුව හික්මනවා. සීලය තියෙන කෙනෙක් ඇසුරු කරොත් ඒ සීලයට අනුව හික්මෙනවා. ඒ වගේම ත්‍යාග භාවය තියෙන කෙනෙක් ඇසුරු කරනොත් ත්‍යාගී ගුණයට අනුව අපි හික්මෙනවා. ඒ වගේම ප්‍රඥාව තියෙන කෙනෙක් ඇසුරු කරොත් අපි ප්‍රඥාව අපේ තුල ගොඩනගෙනවා. ඒ අනුව හික්මෙනවා. අන්න ඒ නිසායි මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය මේ තරම්ම මේ ශාසනයේ අගය කරලා තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා අපේ දෙමව්පියන් දරුවන්ට කල්යාණ මිතුරන් විය යුතුයි. ඒ වගේම වැඩිහිටියෝ කල්යාණ මිත්‍ර වෙන්න ඕනේ. එවිටයි අපේ දරුවන්ට ඊළඟ પરම්පරාවට ඒ කල්යාණ ධර්මය හෝ පුරුදු වෙන්නේ. වැඩිහිටියන් තුලින් ඒ කල්යාණ ධර්ම පිරිහී ගියොත් ඒවා තමන්ගේ දරුවන්ට පිළිටන්නේ නැහැ. ඊළඟ પરම්පරාවට ඒ කල්යාණ ධර්ම පිළිටන්නේ නැහැ. ඒ සාපි හැමදෙනාගේම වගකීම වෙන්නේ සමාජයේ කල්යාණ මිත්‍රයන් වීම. ඒකට සමාජයේම යහපත් සමාජයක් බවට පත් කරගන්නට අපට හැකියාව ලැබේ. මේ නාත ධර්මවල උගන්වන හතරවන කාරණාව උනච්ච පරම් වික්ඛවේ බික්ඛු සුවචෝ හෝති කේ කරු භාවය සුවච භාව සුවච භාව සහ කේ කරු භාව කියන එක දෙකක් දොර සුවච භාව කියලා කියන්නේ කුමක්ද අවවාද කරනකොට සෝචස්ස කරන ධම්මේ සමන්නාගතෝ කමෝ පදක්ඛිනක් ගායි හෝති සුවච බව විස්තර කරලා තියෙන්නේ ඒ විදිහටයි. සුවච බව ඇති කරන ධර්ම වලින් යුක්තව ඒ අවවාදී ඉවසන ඒ වගේම අවවාදයේ ගෞරවයෙන් පිළිගන්න කෙනාට තමයි සුවච කියලා කියන්නේ. පදක් තිනක් ගාහි හෝති. ගුරුවරයෙක් හෝ තමන්ගේ දෙමව්පියෝ හෝ අවවාදයක් කරනකොට ඒ අවවාදයට කිපෙනවා නම් අන්න එයා සූච කෙනෙක් නෙවෙයි. අවවාදයට කැමති නොවන කෙනෙක් නම් ඒ සූච කෙනෙක් නොවේ. ඒ වගේම අවවාදයක් කරනකොට වටපිට බලමින් ඒ වගේම වෙනත් කටයුත්තක යෙදෙමින් නොසලකිලිමත් ලෙස ඒ අවවාදයට කිසිම ගෞරවයක් නැතුව ඊට ප්‍රතිචාර දක්වනවා නම් ඒක සුවච භාවය නොවේ. සෝච භව කියලා කියන්නේ අවවාදයක් කරනකොට ඒ අවවාදය කරන කෙනා කෙරෙහි අවවාදයේ කෙරෙහි බොහෝම ගෞරවයෙන් යුතුව බාර ගැනීම අනුසෝච භාවය. අර පුංචි රාහුල හාමුදුරුව තුල මේ සෝච ගුණය ඉතාමත් හොඳින් තිබුණා. ඒ නිසා තමයි උදෑසන වැලි දෝතක් අරගෙන ඒ වැලි දෝතේ වැලි කැට පමණට මට අවවාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නට තරම් උන්වහන්සේ කටයුතු කළේ. ඒ සෝච බව. ඒ සෝච බවත් නාත ධර්මයක්. අපේ ජීවිත සුරක්ෂිත කරන්නට හේතු වන කාරණාවක්. පොද සෝච කෙනාට වැඩිහිටියෝ අනුකම්පා කරනවා. ගුරුවරු අනුකම්පා කරනවා. ස්වාමීන් වහන්සේලා අනුකම්පා කරනවා. වැඩිහිටියන්ගේ ගරුකල යුත්තන්ගේ අනුකම්පාවට භාජනය වන සූචකෙනාට කුසලයේම වැඩෙනවා. අකුසලයෙන් ඔහු වළකිනවා. ඒ නිසා දෙලව යහපත දියුණුව සැලසෙන කාරණයක් තමයි කෙනෙකු තුල සුවච බව තිබෙනවා නම් ඊළඟ කාරණාව කී කරු බව පස්වෙනි නාත ධර්මය කී කරු බව බුදුරජාණන් වහන්සේ ඒ හේකරු බව පැහැදිලි කරලා තිබෙන්නේ උනච පරම් භික්ඛවේ භික්ඛෝ යානි තානි සබ්‍රහ්මචාරීණං උච්චාවචාන් කිං කරණීයානි තත්ත දක්ඛෝ හෝති තමා සමග එකට වාසය කරන අයගේ සබ්‍රහ්මචාරීන්ගේ කුදුමහත් කටයුතු කළ යුතු දෙයක් දුටු අවස්ථාවේදී ඒ කල යුතු දේ සිදු කරන අනකී කරුකෙනා ඒ වගේම කල යුතු කාර්යෙහි දක්ෂයෙක් වෙනවා ඒ වගේම ඒ කටයුතු කරන්නට සංවිධානය කරන්නට නැලි නොවන කෙනෙක් සාමූහිකව වාසය කරනකොට තමයි වැඩිහිටියන්ගේ වේවා සමා සමග එකට කටයුතු කරන අයගේ ඒ ඒ අවස්ථාවලදී යෙදෙන කටයුතු වලදී ඉදිරිපත් වෙලා ඒවා සිදු කරනවා නම් අනකී කරු බව දැන් දෙමව්පියන් නිවසින් බැහැර වූ අවස්ථාවක දෙමව්පියන්ගේ කීමෙන් තොරව දරුවන් දෙමව්පියන් නිවසට එනකොට gedara කල යුතු දෙයක් කරලා තිබෙනවා නම් අන්න ඒ දරුවන් තුල කීකරු බව කියනවා නිසා මේ කීකරු බව තියෙන කෙනාටත් වැඩිහිටියන්ගේ අනුකම්පාව වැඩිහිටියන්ගේ අවවාද ලැබෙන කෙනෙක්. අවවාද ලැබෙන කෙනාට අභිවෘද්ධියක්මයි සිද්ධ වෙන්නේ. පිරිහීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ සුවච බව සහ කීකරු බව නොමැති වුනහම අවවාද කරන්නටවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. මේ පුද්ගලයා අවවාද පිළිගන්න කෙනෙක් නෙවෙයි. අවවාද රුචි කරන කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඔහුට මොනවා කිව්වත් ප්‍රයෝජනයක් නැහැ කියලා බැහැර කරනවා. අවවාද කිරීමෙන් වළකිනවා. ඒක ඒ පුද්ගලයාට ලැබෙන ලාභයක් නෙවෙයි. අලාභයක්. ඒ නිසා අපට වැඩිහිටියන්ගේ අවවාද ලැබෙන විදිහට අපේ ජීවිත හැඩගැසුණොත් අපිට යහපතක්ම සිද්ධ වෙනවා. නිසා මේ සුවච බවක් කීකරු බවක් කියන දෙකම මේ නාථ කරන ධර්ම විස්තර කරන මේ නාථ කරන සූත්‍රෙහි බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා තියෙනවා. හයවෙනි නාථ ධර්මය පුනච්ච පරම් භික්ඛවේ භික්ඛෝ ධම්මකාමෝ හෝති ය සමුදාහාරෝ ධම්මේ අභිධම්මේ විනේ අභිවිනී උලාර පාමුද්දෝ ධර්මයට කැමති වීම ධර්ම ශ්‍රවණයට කැමති කෙනෙක් වීම සනාත ධර්මයක් උපමනක් නොවේ තමන් ඇසූ ධර්මය ඉගෙනගත් ධර්මය අන් අයට ප්‍රකාශ කිරීම එකක් නාත ධර්මයක් අපි අන් අයට ධර්ම දේශනා කරනකොට ඒ ධර්මය අපට කියවන්න ඒ ගැන මෙනෙහි කරන්නට අපට සිද්ධ වෙනවා. එවිට මේ ධර්මයේ තමා තුල පිහිටුවා ගැනීමට ඒ දූපකාරයක්. එනිසා මේ ධර්ම විනේහි සතුටු වීම ධර්ම ශ්‍රවණේ සතුට වෙන්න ඕනේ. බණ අහනකොට සමහර වෙලාවට නිදිමත හැදෙනවා. සමහරට බොහොම නොසලකිලිමත් ලෙස බණ අහනවා. ඒතකොට ධම්මකාම ගුණය ඒ පුද්ගලයන් තුළ නැහැ. ධම්මකාම ගුණය මේ සනාත ධර්මය තිබෙන කෙනා ධර්මයේ බොහෝම ප්‍රිය භාවයෙන් ශ්‍රවණය කරනවා. ඒ වගේම අන් අයට බොහෝම ප්‍රියතාවයෙන් එක කියලා දෙනවා. ඒකම මේ තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්ම විනයෙහි සතුට වෙනවා. උලාර පාමජ්ජෝ හෝති ප්‍රමෝදයටපත් වෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව. පරාභව සූත්‍රයේ දේශනා කළ ඒ ධර්ම පාඨය මේ පිටුතුන්ට මතක ඇති ධම්ම කාමෝ බවං හෝති ධම්ම දෙස්සී පරාභවෝ ධර්මයට කැමති වන්නා දියුණු වෙනවා ධර්මයට දේශ කරන්නා පිරිහෙනවා ඒ දේශනාවෙන්ද අපට පැහැදිලි වෙනවා ධර්මයට කැමති වීම මොනතරම් වටිනා වූ කාරණාවක්ද කියලා. ක්‍රමක්‍රමයෙන් මේ ගුණයන් අපේ ජීවිත තුළ ගොඩනගා ගන්න පුළුවන්. අපි අගුණ දුර්වලකම් හඳුනා ගැනීම තුළ ගුණය සහ නුවණ පිළිබඳව ශ්‍රවණය තුළ අපිට අපේ ජීවිත අගුණ දුර්වලකම් දුරු කරලා ගුණ නුවණ ඇති කරගන්නට කටයුතු කිරීමේ හැකියාව අපට ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඊ타ත්ම වටිනා වූ කාරණාවක් ධම්මකාමී ගුණය ධර්මයට කැමති වීම. හත්වෙනි සනාත ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරන පුණ්‍ය පරම්පිකවේ බිකු ආරද්ධ විරියෝ හෝති. පටන් ගත්ත උත්සාහය වීරිය. කුමක් සඳහාද මේ වීරිය පාත්වාගත යුත්තේ? උපන් කුසල් අපේ සිතෙහි පහළ වුණ කුසාසිත පාත්වාගෙන යන්නට ඒ වගේම පහළ නොවූ කුසාසිත උපදවා ගන්නට ලෝභ දේශ මොහ දුරු නොකළ නිසා නිරන්තරයෙන්ම අකුසල සිත් ඇතුල් වෙන්න පුළුවන්. එහෙම අකුසල් සිත් පහළ වුණොත් ඒවා ඉවත් කරගන්නට වීර්ය අවශ්‍යයි. ඒ වගේම තවමත් අපේ සිත තුළ පහළ නොවූ අකුසල පහළ නොවෙන්නට වග බලා ගැනීමට උත්සාහය පැවතිය යුතුයි. උත්සාහවත් නොවන කෙනාට එහෙම වීර්යයක් නොකරන කෙනාට අන්න අකුසලයේ පහළ වෙනවා කියන එක බොහොම පහසුවෙන් සිද්ධ වෙන්නට පුළුවන්. ඒ නිසායි තථාගතයන් වහන්සේ වීරිය සනාත ධර්මයක් කෙනෙකුගේ ජීවිතයක් සුරක්ෂිත කරන ධර්මයක් හැටියට පැහැදිලි කරලා තිබෙනවා. ඊට අටවෙනි කාරණිය පුණජ පරම් වික්‍රේ වික්කෝ සන්තුෂ්ටෝ හෝති. ලදදීන් සත්තු වීම. වික්ෂුන් වහන්සේ කෙනෙක් ගත්තොත් චීවර පින්නපාත සේනාසන ගිලානප්‍රත්‍ය කියන මේ සිව්පස්යේ පිළිබඳව සෑහීමකට පත් වෙන කෙනෙක් වෙන්න ඕනේ. නැතිනම් ගායකයන් තුළ කොහොම අප්‍රසාදයට පත් වෙනවා. ඒ වගේම තමන්ගේ ගුණයක් පිරිහෙනවා. ඒ නිසා ලද දෙයින් සතුටු වෙන්න පුරුදු වීම සනාත ධර්මයක්. ගිහිපින්වතුන්ටත් ඒ ලදු දෙයින් සතුටු වීමේ ගුණය තුල පිහිටා ජීවිත ගොඩනැගුණොත් සතුටින් ජීවත් වෙන්න පුළුවන්. එසේ නැමතු වුණොත් මනස හැම වෙලාවෙම පීඩාවටපත් වෙනවා. ඒ වගේම අසහනයටපත් වෙනවා. කොහොම අසුත්මත් ලෙස ජීවිතය ගොඩනැගෙනවා. ඒවා නැවත නැවත අසීමිත ලෙස උපයන් යාමේදී ධර්මයෙන් බාහිරවද කටයුතු කරන්නට ගින් බොහෝ දුක් වලට පත් වෙනට අවස්ථාවක් තිබෙනවා. ඒ වගේම නිවන් මාර්ග තුල ගමන් කරන කෙනාට සතුටින් සැනසෙල්ලෙන් ඒ කටයුතු කරන්න ලැබෙනවා සන්තුෂ්ඨිතා ගුණය ඇතුව කටයුතු කිරීම. එනට නවවෙනි කාරණේ සතිමා හෝති පරමේන සතිනේ පක්ඛේන සමන්නාගතෝ. චිර කතම් පිචර බාසිතම්පේ සරිතා අනුස්සරිතා. සිය නුවණින් යුක්තව කටයුතු කිරීම. සති නේපක්ඛේන සමන්නාගතෝ සිහිය සානුවණින් කටයුතු කිරීම. අකුසලයේ බැහැර කරගෙන කුසලයේ දියුණු කරගන්නට අපට සිහිනුවන දෙක අවශ්‍ය වෙනවා. නිවන් මඟ තුල ඊ타මත්ම ප්‍රයෝජනවත් වූ කාරණාවක්. දහවෙනි සනාත ධර්මයේ පඤ්ඤවා හෝති උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ උද්‍යව්‍ය දකින්න නුවණින් යුක්තව කටයුතු කිරීම. නැත්නම් උද්‍යත්තගාමී ප්‍රඥාව පහළ කර ගැනීම උද්‍යව්‍ය හට ගැනීම නැතිවීම මේ පංච උපාදානස්කන්ධයන්ගේ හට ගැනීම නැතිවීම ගතින නුවණ ප්‍රඥාව ඇති කරගත් දවසටයි අපිට කෙලෙස් නිඳින්නට පුළුවන්කම ලැබෙන්නේ අපි කියනවා විදර්ශනා නුවණ කියලා. සාමී හට ගැනීම නැතිවීම ස්වභාවය දකින්නට පුළුවන් ප්‍රඥාව උපදවා ගැනීම තුළ අපිට සනාත ධර්මයක් අපේ ජීවිත තුළ ගොඩනැගෙනවා. එහෙනම් මේ කාරණා 10 අපට දෙලව දිනුව සැලසෙන අපට දෙලොවම සුරක්ෂිතභාවය ඇති වෙන කාරණා හැටියට හඳුනාගෙන අපේ අගුණ දුර්වලකම් දුරු කරගෙන ගුණ නුවණ දියුණු කරගෙන කටයුතු කරන්නට අදිෂ්ඨාන කරගනිමු. ඒ සඳහා ඔබට මේ අංගුත්තර නිකායේ සඳහන් වෙන මේ නාථකරණ සූත්‍ර දේශනාවක් ඔබට උපකාර වේවා කියලා මේ වෙලාවේ ප්‍රාර්ථනා කරමු මේ ධර්ම ශ්‍රවණය ධර්මාභෝධයේ පිණසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. මෙම ධර්ම දේශනාවේ දායකත්වයේ බාර අරගෙන කටයුතු කරනවා අතුරුගිරියේ පදිංචි හේමලතා සිමලත් මහත්මිය අරමුණු වශයෙන් යොදාගෙන තිබෙනවා කොළඹ ආනන්ද විදුහලේ ආචාර්ය සී එම් ශ්‍රී රත්න ඒ ස්වාම පුරුෂයාට පින් අනුමෝදන් කරන්නට දෙපාර්ශ්වයේ මියගිය දෙමව්පියන්ද සහෝදර සහෝදරයන් ඇතුළු මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට 85 වන ජන්මදිනයේ සමරන හේමලතා සිනරත්න මෑණියන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම මුනුගුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු නිවීමට ආශිර්වාද කිරීම විශේෂ පුණ්‍යානුමෝදනාව හැටියට අප සිදු කරනු ලබනවා ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපතිව වැඩවිසූ බෞද්ධ ආමාත්‍යාලයේ නිර්මාතෘවර බෝසත් ගුණෝපේත සම්බුද්ධ ශාසන විශ්වකීර්ති ශ්‍රී සද්ධර්ම විමෝසන පරම පූජනීය ධර්මාගම ශ්‍රී කුසල ධම්ම මහා ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කරන්නට එවැගේම බෞද්ධ ආමාත්‍යාලයේ සභාපති නායක ස්වාමීන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයට සත් ප්‍රාර්ථනා කිරීම රටදෑ වෙනුවෙන් දී පිරුවා වූ සිය රණ විරවන්ට පින් අනුමෝදන් කිරීම මේ අරමුණු සිහි තබාගෙන මේ කළොතු වූ පින්කම සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා දෙවියෝ සතුටු වෙත්වා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු මේ ගිය සියලු ඥාතියෝද මේ පින් අනුමෝදන් වෙලා සපවත් වෙත්වා සාදු කියලා පින් අනුමෝදන් කරමු මේ උතුම් ධර්ම ශ්‍රවණමේ පින්කම අපි හැමදෙනාටම ධර්මාභෝධයේ පිණසම හේතු වේවා වාසනාව වේවා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රැක්කන්තු ශාසනං චිරන් රැක්කන්තු දේශනං චිරන් රැක්කන්තු ත්වං සදා සාදු සාදු සාදු සදහවත්නි දේශනා පොත්ව වදාළ පින්වත් ස්වාමින් වහන්සේ මහනුවර දෙකන අමුකොටේ ශ්‍රී සුගත තපෝ වනයේහි ප්‍රධාන අනුශාසක පූජනීය ඉල්වානේ ආනන්ද පින්වත් ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි වූ අති උදාරතර ලෝක ශාසනික මෙහෙවරයන්හි නිරත වන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවන සම්පන්නියම සැලසේවා සාදු සාදු සාදු ඒ උතුම් වූ ප්‍රාර්ථනා සමගින් බෞද්ධ කුමරුතුලියේ මේකේ දායකත්ව දේශනාව මෙලෙසින් නිමවටපත් වෙනවා. සුපින්වත් ඔබ හැම දිනාටම දරුවන් දෙවි